මේක අපේ හාමුදුරන හොඳම දේ තමයි දැන් අම්මට ආදරේ තාත්තට ආදරේ ගෑනු ළමයාට ආදරේ සේනාසනයට ආදරේ බැංකුවේ තියෙන ලක්ෂ 50ට ආදරේ ඕම අමුතු අමුතු දෘෂ්ටි තියෙනවනේ ඔළුවල 이르දිය වඩලා අපේ හාමුදුරනේ මේ තින්න මේ ග්‍රාලෝක මණ්ඩලෙන් එළියට ගෙනින අරගෙන පෙන්න දැන් මේ තින්න අපේ සෞර ග්‍රහ මණ්ඩලේ මේ තින්න මේ අපේ ප්ලැනට් ටික මේ අපේ ග්‍රහය දැන් අපේ හාමුදුරනේ මොනවද ඕනේ කියලා ආණ්ඩුව ඔයාගේ අදහස පාළ වෙන්නේ නැහැ මේකද මේක ඇතුළේ පොඩි කැලලක් නක්කර දෙකක් අල්ලගෙන මම මොකද මේ එක්කගෙන පිස්සුව මම පිස්සෙද ඔව් ඒක දැන්න තේරෙන්නේ කියලා අපිට අවශ්‍ය දේ නෙමෙයි මේ අල්ලගෙන ඉන්නේ මෙතනින් එළියට ගිහිල්ලා බලනකොට තමයි මේක ඇත්ත කතාව පේන්නේ එතකම් පේන්නේ නැහැ වෙන අරතින අර අර ගායෝ ඒ ගායෝ ගොඩාක් ලස්සන මේ దేవතාවියෝ ඉන්නවලු කන දැන් දේවතාවලද යව නඩත්තු කරන්න එපා එහා නඩත්තු කරන්න එපා. ඒක ප්‍රශ්නයක් නේ. මේ ලෝකෙ මිනිස්සු ඔක්කොම අල්ලාගෙන ඉන්නේ මොනවද? ප්‍රශ්න. මගේ කියන එක තුල තියෙන ප්‍රශ්නයක්. අපේ කියන එක දේ තුල තියෙන ප්‍රශ්නයක්. අනාගත සංඥා වෙනුවෙන් තියෙන ඒ ප්‍රශ්නේ තියෙන්නේ. එයා දන්නේ ඒක ප්‍රශ්නයක් මේ නඩත්තු කරන්නේ කියලා. අර රූපලාවන්‍ය කරලා ලස්සන කරනවා වගේ ප්‍රශ්නේ ලස්සන කරලා තියාගෙන ඉන්නවා. ලස්සනට තියෙන ප්‍රශ්න. අර ඇතුලේ ඉන්න මනුස්සයට ඒක පේන්නේ නැහැ. එළියට ආවම තමයි ඒක පේන්නේ. දැන් ගොඩාක් අපිරිසිදු තැන්වල මිනිස්සු ජීවත් වෙනවනේ. පොඩි පොඩි කූඩාර වය ගන්න කාණු වල වතුර පිරීලා මදුරුවෝ ඉගඳයි. ඌ බතුත් කනවා. එතන ඒ කාණු වල වාඩිලා කනවා අත්ෝදන ඉනා වෙනවා වීලු තාලු කරන ලස්සනට ඉන්නවා. හැබැයි ඌ අරන් ගිල පිටරටක හොඳ පරිසරයක හොඳ නියම ලස්සන තැනක පිරිසිදු තැනක අවුරුදු දෙක තුනක් තියලා ඌ රිටර්න් ටිකට් එක දාලා ලංකාවට ඇවිල්ලා ඌ අර ඒරියා එක දිහා බලන මේක කොහොමද ඉන්නේ? ටැග්ගලෝ කෝල් කරනවා. මේ ගලදාරිය රූම් තියනවද දැන්? ඇයි මේකේ ඉන්න බෑ උට. ඇයි එළියට ගියාට පස්සේ ඒක තේරෙන්නේ නැහැ යාළුවා. එතකන් තේරෙන්නේ. කවදාරි දවසක බ්‍රහ්මචර්යාව රැකෙනවනේ. ඒ බ්‍රහ්මචර්යා සීලය මේ මේ ඥානගත වෙනවා. එදාට තමයි අපි හාඳුන ගාන්තාව සරණ ගියේක ලියුම් ලියපේ වල හරි ලැජ්ජයි කියන එළියටවත් එන්නේ නැහැ. මේ වගේ මෝඩ වැඩක් මං කළාද? ගාමන්ට් එක ළඟ ඉඳගෙන හිටියා පැය ගාණක් අනේ මේ කවුරු තොන්දේලාර වීඩියෝ කළේ නැත්තේ මේක වීඩියෝ කරා මම වාකාලා මරනවා ඇයි අරක ගැන හරියට කලකිරිනවා රාගේ තියෙන තාක්කල් ඒක තේරෙන්නේ නැහැ රාගේ නැති වෙන්න ඕනේ එකතු කරලා එකතු කරලා එකතු කරලා අම්ම තනම පොඩි බඳලා ඔක්කොම තියලා කවදාද දවසක ලෝභේ නැති වෙනවනේ හඳුන ලැජ්ජාව මරනවා මේ මිනිස්සයා මෙච්චර ඉඩම් තියනද මෙච්චර වස්තු අනේ අර බැංකුවේ සල්ලි මේ බැංකුවේ කොහාට යන්නද මම මේක එකතු දැන් මේක කියන්නත් ලැජ්ජයි. ඒ කාලේ නම් මේ වෙන මොකවත් කරේ නැහැ මේ වස්තු ගොඩ ගන්න එකද කළේ ලැජ්ජයිනේ. ඒව නැති වෙනකොට ඒ ලැජ්ජාව තේරෙනවා. තියෙන තාක්කල් තේරෙන්නේ අපිට තේරෙන්නේ අපි මේ රාගය කියන ප්‍රශ්නේ නිසා කාන්තාව ලස්සනට පේන්නේ. රාගේ නැති වුනම සත්ත පාඩ ගණන් ගන්න. දැන් රාගේ නැති වෙච්ච පිරිමි අය ඉන්නවා. වයසට ගිය කට ගිහිල්ලා බලන්න. වෙනම නිදාගන්නේ. ළඟ ඉන්න කැමති නැහැ. කතා කරන්න කැමති නැහැ. කිසිම ගනුදෙනුවක් නෑ ඔය එන ඔය එන ඇයි රාගේ නැති වුණාම අර වටිනාකම ගියා හැබැයි බැඳපු කාලේ එල්ලෙන්න උලන් යන්න බෑ මැදින් ඒ තරම් ඇලවිලා ඉන්න කාන්දම වාගේ ඇයි රාගේ තියෙනකොට වටිනාකම වැඩි රාගේ ප්‍රශ්නයක් තියෙන්නේ ඒක ධර්මතාවයෙන් දකින්න ඕනේ ධර්මතාවයෙන් ඒක මේ අදන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි දැන් අපි හදලා තියෙන්නේ දැන් අපිට එහෙම ප්‍රශ්නයක් නැහනේ ගුරුවරයා තේ වගේ දුර්වල නම් ආ ඕම් ප්‍රශ්නේ තියෙනවා මේ ලෝකේ පිරිණිවන් පාපු රාත් වෙච්ච හැමෝම මේ ප්‍රශ්නේ හැදුවනේ. එහෙනම් හදන්න ක්‍රමේ තිබිලානේ. ඇයි අපි ඒක හදන්නේ නැත්තේ? සම්මාවෙන් දකිනවා. දැකලා ඒ කටයුතු වල නිරත වෙනවා. වැඩි හොන්නේ උපාසමතේ මුකුත් ඕනක්. දැන් පැක්ටීරිය සිරප් බාට කම්පැනිට යන්න. ගිහිල්ලා කාන්තාවන්ට අඳින්න පුළුවන් සිරප් දෙකක් දෙන්න කියන බාට දෙකක්. එතකොට දැන් ඒක කාන්තාව අල්ලලාවත් නැහනේ. රබර් රුණු කළා මැෂින් වලින් ගියා ප්‍රස් කරා කෙලින්ම බාට දෙකක් එනවා මැෂින් එකෙන්. අදන්නේ ඔක්කොම පිරිමි කට්ටියනේ. මේ දෙක අරන් ඇවිල්ලා කුටියක් ළඟ තියලා බලන්නකෝ මේ ඒ හාමුදුරන්ගේ වෙනස කොහොමද කියලා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට කියලා වෙන් කරපු සිරප්පු දෙක දැක්කත් පොඩි ප්‍රශ්නයක් ඇතුලේ එනවා. ඒගොල්ලන් හැඳුමක් වැලේ දාලා බලන්නකෝ. ඒ හැඳුම දැක්කාම එහෙම වෙනවා. කාන්තා කුඩයක් නිකන් නිකන් වේලෙන්ද තියලා බලන්නකෝ. ඒ එහෙම එකක් එනවා. ඇහන්දා ටිකක් ගහේ ඉල්ලලා තියෙන. ඒක කන්ටේ කඩේ. ගඩේ විකුණපු මනුස්සයෙක් පිරින් මනුස්සෙ. මේක තාම කාන්තාවක් අල්ලලාවත් නැහැ. හැබැයි ඒක කාන්තා බහැක් එකක් නිසා කෙලෙසයක් මතුවෙනවා. කොච්චර ඉන්නවද තරුණ කොල්ලෝ බස් එකේ නැගලා රුපියල් 9 ටිකට් එක අරගෙන රුපියල් 35ක දුර යනවා. ඇයි ළඟ වාඩි වෙන්නේ කාන්තා මුට නැගිටින්න දෙන්නේ ඩිපෝ එකට වෙනකම යනවා. ඇයි ඒ ඒ ළඟ වාඩි වෙලා ඉන්නකො තුල කෙලස් හැදෙනවා. කතා කරන කටහඬ එනකොට කෙලස් හැදෙනවා. දැක්කාම කෙලස් හැදෙනවා. සිතේ සිහියෙන් දැකලා මගහැරලා මගහැරලා. ඒකෙදි අපේ නිරෝධයක් තියෙනවනේ සෑම විටම. අද වර්තමානයේ ගත්තාම එක පිරිමි කෙනෙකුට සාමාන්‍ය 9ක් 10ක් විතර ඉන්නවා ගෑනු කට්ටිය. දැන් පිරිමි ගෑනු කට්ටිය වැඩිනේ. දැන් ඕම මගහරින්න ගත්තාම පැය 8ක් සේවා කාලය තුල එයාට තියෙන්නම කාන්තාව මගහරින්න එක. වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඩියුටි කාඩ් එක ගැවුවා ඔන් කළා. එයා කරන්නේ කාන්තාව මගහරින්නට. අවසන් ගිහලා කාඩ් එක ගැවුවා පඩිය ගත්ත ගෙදර ගියා. දැන් මොකවත් කරලා නැහැ. උදේ ඉඳලා පැය 8ම කරලා තියෙන කාන්තාව මගාරින එක. එහෙම තත්ත්වයක් තියෙනවා වර්තමානයේ. සිල්ශාලාවට ගිහිල්ලා බලන්න මම කියන කතාව ඇත්තද බොරුද කියලා. පිරිමි කට්ටිය අර නිකන් මේ ඉඳිකටු හොයනවා වාගේ බිම වටනවා. හරි හමාරි. තුන් හතර දෙනෙක්. ගෑනු කට්ටිය වෙයි වැලා. බණකට ගියත්, දානෙකට ගියත් ගෑනු කට්ටිය 100ක් ඉන්නවනේ පිරිමි කට්ටිය 3යි නැත්නම් 4යි. 25කට එකක් දෙකක් තමයි පිරිමි කට්ටිය ඉන්නේ. ඕක තමයි තත්ත්වය. මග අරින්න ගියොත් ජීවිත කාලේ වෙන වැඩක් කරන්න වෙන්නේ ඒක හොඳට චෙක් කරලා බලන්න පිරිමි කෙනෙක් එක්ක කතා කරනකොට, ඥාන කෙනෙක් එක්ක කතා කරනකොට කෙලෙස් ඇතුළේ තියෙනවා නම් ඒ සිතේ වෙනසක් ඇති වෙනවා. කෙලෙස් නැත්තම් යාට එක වාගේ. කෙලෙස් තිබුණොත් ඒ වෙනසක් තියෙනවා යාට. අපි ඒක නැති කරගන්නේ කොහොමද? ඒක නැති කරගන්න නම් පුතා ඒකට ක්‍රමයක් තියෙනවා. තව අවුරුදු 5කින් මේ හදනවල ඇමරිකාවේ හඳට ගිහිල්ලා ඉන්න. ඒක තාම කාන්තාව ගිහිල්ලා නැහැ. ගෙවල් දොරවල් ඔක්කොම විකුණලා පුතා අඳේ පර්චස් දෙකක් ගන්න. අරගෙන කුටියක් අදලා ඉන්න ඕම් ඒක නැති කරන ක්‍රමය. එහෙම හඳේ පර්චස් දෙකක් අරගෙන ගෙයක් අදාගෙන උයාගෙන කාලා ඉඳ බැරි නම් පුතා. සෝතාපන්න සකෘදාගාමි අනාගාමි හරියත් කියන Nirodha මාර්ගය. ඒ Nirodha සමාපත්තියට කමටන් වඩන්න. මේක Nirodhය තුලින් විතරයි විසඳෙන්නේ වෙන වෙන ක්‍රමයක් නැහැ. සෝතාපන්න වුණොත් 125ක් විසඳෙනවා. කලින් දැක්කාම එයාගේ කය නිකර කාමුකංගීමෙන් පේනවනේ. දැන් එහෙම පේන්නේ නැහැ. සම්මාදිට්ඨිය නැති කෙනාට දැක්කාම එයා සාමාන්‍ය මිනිස්සු වර්ගයේ. හොඳට කතා බහ කරනවා. එයාට ගොඩාක් දරුණු කෙලෙස් එන්නේ නැහැ එයාට. සකු르දාගාමි වුණාම එයා සාමාන්‍ය කෙනෙක් විදිහට නෙමෙයි. එයා නිකන් අර පිරිමි කෙනා ගෑනු කෙනා අතර වෙනසක් නැහැ වාගේ යාට. ඔක්කොම එකයි වාගේ. දැක්කත් එකයි නැතත් එකයි කතා කළත් එකයි නැතත් එකයි විශේෂ අවධානමක් නැහැ. අර සෝතාපන්න එක්කනට වඩා ඒ අඩුපාඩු ඇදිලා යන්නේ. අනාගාමි කෙනා අර ගාග්ගොලක් ඇඟේ වැදුනාම කොහොමද ඒ වගේ තම කෑම කෙනෙක් වැදුනාම අර ඇඟේ බිත්තිය වැදුනා. දැනෙන්නේවත් නැහැ. එහෙනම් මේ කෙලෙස් නිරෝධ වීම තුලින් තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. එහෙම නැතුව විසඳෙනවා නම් අර ක්‍රමය තමයි කරන්න තියෙන්නේ. තේරම ඉඩ කඩන් ටික වික්කා අඳටකින් පදිංචි වුණා. කෙලෙස් නිරෝධ කෙරුවොත් තමයි මේ ප්‍රශ්නේ වෙන වෙන කමක් නෑ. දැන හෝ නොදැන වැරදි කරනවානේ. ඒකට අපිට පව් එකතු වෙනවා. දැනගෙන කරන වැරදි වලට දැනගෙන විඳවනවා. නොදැන කරන වැරදි වලට දන්නේ නැතුව විඳවනවා. දැනගෙන කරන ඒවා දැනගෙන විඳවන්නේ. ඒක දැනගෙනම 100 මේක නිරෝධ කරනවා. නොදැනුවත්ව කරන ඒවා නොදැනුවත්ව මේ විඳවන්නේ. ඒක දැනගන්න නැතුව ඒක විඳවලා යන්න හරිනවා. ගෙවිලා යන්න හරිනවා. ඒ ඒ ක්‍රම දෙකෙන් තමයි ඒක නිදාස් කරන්නේ. හරියට තේරුන්නේ නැහැ. දෙකටම ඕමනේ කියන්නේ. තේරුණාද කියලා ඇහුවම තෝම කියනවා. තේරුන්නේ නැහැ කිව්වම තෝම කියනවා. දැන් අපි කෙනෙකුට බයිනවා. ඒ බයින්න දැනගෙන. එයාට අපාත කරන, නිඳා කරන, විවේචනය කරන දැනගෙන බයිනවා. අපිට සමාජයක වාඩිලා ඉන්නකොට ප්‍රසිද්ධියේ හැමෝටම දැනෙන්න අපිටත් දැනෙන්න ඒ බැනුම් ටික හම්බෙනවා. දැනගෙන කරපු දේවල් දැනගෙන හම්බෙන්නේ. අපි යාට යන්න අරිනවා. ගියාට පස්සේ විවේචනනේ මේ මනුස්සයත් එක්ක කිසිම ගුණයක් නැහැ කියලා ගියාට පස්සේ විවේචනය කරනවා. එයාට ඇෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිත් මේ මගුල් ගෙවල් ඉඳලා කාලා බීලා අපේ තඩුපාඩු තියෙන කවුරුත් මුකුත් කියන්නේ. ගියාට පස්සේ පතුරු යන්න මිනිස්සු විවේචනය කරනවා. අපිටත් අර විදියටම ගියාට පස්සේ තමයි කරන්නේ. දැන කරන වැරදි දැන දැන විඳවනවා. නොදැනුවත්ව කරන වැරදි නොදැනුවත්ව විඳවනවා. කෙනෙකුට බඩගිනි. දන්නවා දැන් එයාට කැම දෙන්න ඕන දෙන්නේ නැහැ. කැම දෙන්නේ නැහැ. කෑම දුන්නත් එයා ඉක්මනට මේ වැඩ ඉවර කරලා යයි. එයා බඩගින්න තියාගෙන වැඩ ගන්නයි. කෑම කාලා යයි. කැම කැම දෙන්නේ නැහැ. ඒ කැමට පැයක් විතර නවත්තනවනේ. අපරාධේ. ඒ නිසා තවත් වැඩ ගන්න. එයාට බඩගින්නේ. හරි හරි මේක ටිකක් කරලා කමුකෝ. ඒක කරන ගමන් තවත් මොනවා එකක් අටවන. අනේ මේ පොඩි දෙන්නේ මේකත් ඉවර කරලා එකපාරටම කමු. තුන වෙනකම් මේ මිනිස්සව රවට්ට රවට්ට රවට්ට එක එක ඒවා කී එකේ වැඩ ගන්නවා. මේක අපි දැනගෙන කරන්නේ. හැබැයි එයා නොදැනුවත්ව තමයි ඒක විඳවන්නේ. එයාට බඩගිනි මම මේ පොඩි දෙන්නේ මේකත් කරම කමන්නේ නැහැ කියන එක ඇත්ත කියලා එහෙම කරනවා. හොඳට ඇඳගෙන යනවා මගුල් ගෙදරකට. කෑම ටික තියෙනවා මේ විශේෂ එක ව්‍යංජනයක් නෑ ඉවර වෙලා. ඒක ගේනකම් එතන අර මේ දෙන වේටර්ලා අපට බෙදන්න දෙන්න. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න එක ව්‍යංජනයක් තියෙන පොඩ්ඩක් ඉන්න දෙනවා. අපි ඕනේ පොඩ්ඩක් ඉන්න මේ දැන් බෙදන්න ගත්තොත් ඔක්කොම බෙදාගෙන ඊට පස්සේ අරක අපරාධ පොඩ්ඩක් ඉන්න. අර ආයෙත් කෑම තියෙද්දි අරක කරලා කරමු මේක කරලා මේක ඉවර කරලා කරමු කියලා අපි කොහොමද ඒ ඒකම ඒමම කරනවා යා. පෙනි පෙනී තියෙනවා. අර එකක් අඩු ඒක තමයි ලිපේ. ඒක එනකම් මේ මනුස්සයාට බෙදන්න දෙන්නේ නැහැ. පිඟාන අතේ තියන් ඉන්නවා. අර මනුස්සයා බත් එක අතන අතේ තියන් හිටියේ පෑ ගන්න. ඒ විදිහට මේකත් වෙනවා. හැම කර්මයක්ම යවන්න සිද්ධ වෙනවා. අවෝසි කර්ම කියලා කියන්නේ සුළු ඒවා. සමහර ඒවා ඉතින් අවෝසි වෙලා යනවා. කාට හරි බැනලා ගිහිල්ලා සමාව ගත්තාම ඊට පස්සේ ජීවිත කාලේ කාටවත් බනින්න නැතුව හැමෝටම ආශිර්වාද කළාම සුබ වචන කතා කළාම ඒ සුභාසිතා කියා වාචා ප්‍රියමනාප වචන ඇසුරු කළාම කාලයක් යනකොට බැන්න එකේ කර්මයට වඩා ඒ නොබැන්න කර්මය වැඩි ඒ නිසා අරක අවශ්‍යලා යනවා හැම හැමදේම අවශ්‍ය කරන්න බෑ එහෙම අවශ්‍ය වෙන්නෙත් නෑ පවු නැති කරන ක්‍රමයක් නෑ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ පව් කමා කරනවා වගේ එහෙම ලෝකික ක්‍රමය මම අහලා නෑ එම කමා කරන ක්‍රමය මොකක්ද කියලා සමීකරණය මම හරියට දන්නෙත් නෑ. ඒ නිසා අපි ඒක විවේචනයටපත් කරන්නෙත් නෑ. අපි එම ක්‍රමයක් දන්නේ හැබැයි පව් කමා කරන ක්‍රමයක් නෑ. පව් වල අයිති අත්තරන ක්‍රමයක් තියෙනවා. පුද්ගලයා ඉන්න තාක්කල් තමයි පව් පරිසම් දෙන්නේ. පුද්ගලයා නැත්තම් දැන් ලියුමක් කියවනවා අපි. ඒ ලියුම එනවා ඇවිල්ලා බලනකොට ඒ අදාළ ලිපිනේ මිනිස්සයා නැහැ. මොකද වෙන්නේ? ලියුම ආපහු යනවා. අන්න ඒ වැඩේ කරන්න පුළුවන් අපට. පුද්ගලයෙක් සත්වයක් ඉන්න තාක්කල් කර්මයේ අයිතිකාරයෙක් ඉන්නවා, පව්වල අයිතිකාරයෙක් ඉන්නවා. ඒ නිසා විඳවනවා. එයා ඒ කර්මයේ විඳිනවා. එහෙනම් විඳීමත් විඳවීමත් ඇති වෙන්නේ පුද්ගලයෙක් ඉන්න නිසා. රාත් තුන පුද්ගලයෙක් නෑ. අර ලියුමැවිලා ආපහු යනවා වගේ අර කර්මයට අයිතිකාරයෙක් නෑ. අයිති අත්හරින්න පුළුවන්. එදාටත් ඒ කර්මයේ සමහර කර්ම ක්‍රියාත්මක වෙනවා. පුද්ගලයෙක් නෑනේ. ඒ නිසා ඒ කර්මයේ පරිසම් දීපු කෙනෙක් නෑ. විඳපු කෙනෙක් නෑ. විඳවපු කෙනෙක් නෑ. එහෙනම් කර්මයෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි පව් සමා කරන ක්‍රමයක් ගෙවන ක්‍රමයක් නම් එහෙම එකක් නෑ. ඒක විඳවලා තමයි ගෙවන්න වෙන්නේ. අපි දැනගන්න ඕනේ දුක් විඳින්න කැමති නම් අකුසල් කරන්න. දුක් විඳින්න අකමැති නම් කුසල් කරන්න. ඇත්තටම අපට ඕනේ අනාගතේ බැනුම් ආන්න නැතුව ඉන්න දුක් විඳින්න නැතුව ඉන්න මොනවද කරන්න ඕනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ. එතකොට ඒකෙන් එකක්වත් ලැබෙන්නේ නැහැ. හැමතැනම බැනුම් ආලා අපාසලා කනේ පාරවල් කාලා මිනිසුන්ගෙන් බැනුම් ආලා හැමතැනම මරණ තර්ජන තියෙන ඕවගේ ප්‍රශ්න රාශියක් එන්න ඕන නම් දස කුසල් වඩන්න. මිනිස්සු එළව එළව ගන්නවා. ඒවට කැමති නැත්තම් දස කුසල් වඩන්න. මාර 11ට උන පාර යන්න පුළුවන්. කිසිම කෙනෙක් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. දුක් විඳින්න කැමති නම් දස කුසල් සැප විඳින්න කැමති නම් දස කුසල්. සෝසනද මුගලම් මහරහතන් වහන්සේට කර්මයේ පරිසම්දල කුගලේ සත්‍යෙක් මුගලම් මහරහතන් වහන්සේට පරිසම් දුන්නයි කියලා උපාසක මාත්‍යා මමයිනේ කියන්නේ. මුගලන් රාතන් මුගලන් රාත් වෙච්ච මට මේම කර්මය පරිසම් දුන්නයි කියලා උන්වහන්සේ කිව්වද? ඇයි? කුගලේ සත්‍යෙක් නෑ. ඒක අපිටයි පේන්නේ. බුදුහාමුදුරන්ට මේම වුණාය. බුදුහාමුදුරේම කියන්නේ. ආනන්ද ආවල් සංසාර ආවල්තනක ආවල් නම් මං ඉපදිලා හිටියා. එතන මේම වරද්දක් වුණා. ආනන්ද ඒ කර්මය මෙතන පරිසම් දුන්නා. මට පරිසම් දුන්නයි කියලා බුදුහාමුදුර කියන්නේ නැහනේ. ඒ කර්මය මෙතන පරිසම් දුන්නා. අර අපිට අපිරාත් වෙලා නැති නිසා මාර වැඩි මුගලන් ආම්දුරන්ට මේම වුණානේ. හැබැයි මුගලන් ආම්දුර කියන්නේ මට මේම වුණයි කියලා. ඒක පුද්ගලයා සත්‍යය නිරෝධ කරලා තියෙන උන්වහන්සේනේ. අපි නිරෝධ කරලා නැහැ අපිට කම්පාව.